මේ කියන කරුණු යම් කෙනෙකු තුල යථාභූත වශයෙන් දැක්මක් ඇතිවීම තුල බෝධිපාක්ෂික ධර්ම ස්වභාවය ඔය සප්තපොච්චංග ආදී ඉන්ද්‍රිය බල සප්තපොච්චංග ආර්ය ස්ථායි මාර්ගය වැරෙන බව ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලිව ඒ කරුණු ටික විස්තර කරා. ඒකෝනේ විතර අහලා තියෙනවා ඒ බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීම සහ නොනින් මෙනෙහි කිරීම ශ්‍රවණය කිරීම සහ නුවණින් මෙනෙහි කිරීම. උගාක් දෙනෙක් මේක නොසලකා හැරලා භාවනාව කියලා මොකක් කරන්න හදනවා. නමුත් අපිට තේරෙන්න ඕනේ තේරෙන්න ඕනේ තථාගත දේශනාව ශ්‍රවණය නොකර තථාගත දේශනාව ගැන නොවිමසා කොහොමද ප්‍රඥාව ඇති වෙන්නේ? බුද්ධ දේශනාව කුමක්ද කියලා ශ්‍රවණය නොකර කොහොමද ප්‍රඥාවක් ඇති වෙන්නේ? ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ ශ්‍රවණය කළ භාගතුන් වහන්සේ වදාළ ඒ ධර්ම න්‍යායන් නුවණින් මෙහි කරන්න ඕනේ. ඒක දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම නැත්නම් පරතෝගෝසය පිටින් ලැබෙන එක යෝනිසමස්තිකාවේ සමාපලි වෙන එක. ධර්ම ශ්‍රවණයෙන් ඔක්කොම වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය හේතුවක් වෙනවා. ඒ ධර්මයෙන් කියවෙන ධර්ම කරුණු නුවණින් මෙහි කිරීම තුළ භාගතුන් වහන්සේ වදාළ ඒ අදාළ ධර්ම පිළිගන්නේ. එතකොට මෙහිදී මේ සලායතනික සූත්‍රයේ ඇස පිළිබඳ ඇස කියවහම සලායතන වලින් එකක්. නමුත් ඇස කන නාසය දිව ශරීරය මන. මේ අටුනාගෙන ආධ්‍යාත්මික ආයතන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මෙයාට කියනවා බාහිර ආයතන. එතකොට මේ ඇස පිළිබඳ යම් දැක්මක් අපිට තිබෙන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මේ ඇස හේතුන්ගෙන් සකස් වෙන දෙයක් බව. භාගතුන් වහන්සේ වදාලා මේ ඇස හේතුන්ගෙන් සකස් වෙන දෙයක් බව. ඒ වගේම අපිට බැහැර කරන්න බෑ මේ ඇස පිහිටලා තිබෙන කය. මේ කයෙහි සතරමහා ධාතු වල ස්වභාවය අතුරු කරගෙනයි මේ ඇහැට පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ වගේම ආස්වාද වාපය කාය සංස්කාරය කියලා වදාළ නිසා ආස්වාද වාපය ප්‍රත්‍යයෙන් මේ කයේ හටගැන්ම පැවැත්ම හටගැන්ම නිරන්තරව වෙන් කළ නොහැකි බව. ඒක අපි දන්නවා ආස්වාදයේ ප්‍රත්‍යයෙන් තමයි මේ කය කුණුසුම් වෙන්නේ. කුණුසුම් වෙන්න දායක වෙනවා අපි ගන්න කන බොන ආහාරය ආස්වාදයේ එළියට උපයනවා විතර වෙලා කය තුලදී සෛල වෙලදී දහණයකට ලක් වෙනවා නේද? ඒ තුලින් මේ කය කුණුසුම් වෙනවා. මේ උණුසුම් වෙන වාරයක් පාසම කයෙහි ප්‍රසාද සෛල හැදෙනවා. ප්‍රසාද රූප. ප්‍රසාදය කියලා කියන්නේ ඇසෙහි, කනෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි මේ මන කියන ආයතන හයෙහි ඒ ජීවි සෛල වල ප්‍රසාද ස්වභාවය. මලවිනියක ඒ චක්කු ප්‍රසාදය නෑ. පණ තියෙන ශරීරයක චක්කු ප්‍රසාද රූපේ පිටනවා. ඒ චක්කු ප්‍රසාද රූපයෙන් තමයි ඉදිරියෙන් තියෙන තේ දැක ගන්න අවශ්‍ය කරන ප්‍රතිබිම්බය අපේ ඇහි තරක් කරන්නේ. ප්‍රසාද රූපේ ඇතුළු කරගෙන. ඒ වගේම අනිකුත් ආයතනවලත් එහෙමයි. යථා භූතය කියන කොට විතරදී ඇතෙහි ඔය ප්‍රසාද රූපය අසුර කරගෙන ප්‍රසාද රූපයේ පහළ වෙන්න අවශ්‍ය කරන හේතු අපි දකිනවා ආහාර ප්‍රත්‍ය වෙනවා ඒ වගේම හුස්ම දායක වෙනවා මේ ප්‍රසාද සංය හැදෙන්න. එතකොට හැදෙන හැදෙන ඒ ඇහි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද ආදී මේ රූප හටගෙන නැතෙන බව. නිට්ටයව පවතිනු ඇහැක් නොවේ. ඒක තථාගතයන් වහන්සේගේ දේශනාවල තියෙනවා. මේ ඇස නිරන්තරව අනිත්‍ය බව. අවදිනවා නේද? ඇස අනිත්‍ය දෙයක්. ඒ කියන්නේ ඇතිවීමෙන් නැති වෙන ස්වභාවයක්. හටගෙන නැතින ස්වභාවයක්. ඇස හටගෙන නැතිනවා වගේම හේතු වලින් සකස් වී ආස්වාද ප්‍රාස්වාද ධර්මතාවය තුළ ඒ වගේම අපි දකින්න ඕනේ රූපයක් අවරණය විදිහටම සකල මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච නිසා ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවයම තමයි විපරිණාමය. වෙනස් වෙනවා. ඒකාකාර නැති බව. ඒක අපි ධර්ම දේශනාවේ දේශනාවේ හොඳට තේරුම් ගන්න තියෙන්න ඕනේ. ලෝකේ ඕනම දෙයක හේතුන්ගෙන් සකස් වෙච්ච සංකත ධර්මවල ස්වභාවයම තමයි උපාදෝපඥාති, වයෝපඥාති, ඊටත් අඤ්ඤතත් සම්පඥාති. ඒ කියන්නේ පවස්නා මොහොත තුළද අතගැන්මක් වෙනවා, නැදීමක් වෙනවා, පවස්නා මොහොත කොටස වෙනස් වීමක් වෙනවා. එතකොට එහෙනම් මේ අසත් අපගෙනත් අපි එහෙම චක්කු ප්‍රසාදේ ආදී සතරමා දාසුන්ගෙන් සැකසුණු බව ආහාර ආදී සත්‍යයෙන් සැකසුණු බව මේ චක්කු ප්‍රසාදේ පිළිවෙත ඇස පිළිවෙත යම් දැක්මක් කරනකොට වගේම රූපේ පිළිවෙතව අර විදිහටම යම් දැක්මකට අපි පත් වෙන්න ඕනේ. මොකක්ද මේ රූපය කියන එක නිරන්තරව වෙනස් වෙන එක. ගලන එකක් වෙනස් වෙන එකක් නිත්‍ය නොවන එකක්. එතකොට අපිට මේ පවතිනා වගේ පිටෙන්නේ කොහොමද එනවා? පවතිනා වගේ දැන් පවතින නිසානේ පවතින දේවල් කියන්නේ මම කියන්නේ මගේ කියන්නේ නේද? මමත් ඒක අයිති කරගන්නේ. ඒවට ඇලෙන්නේ නැතේ පවතින දේවල් නිසානේ. පවතින දේවල් කියන සැලකීමක් තුල පිළිගැනීමක් තුල. එතකොට හේතු වෙනස් වෙනවා නම් හේතුන්ගේ සකස් වෙන ඇස රූපය අනිත්‍ය කියන ධර්මතාවයට නම් අනිත්‍ය ධර්මතාවයෙන් වෙන් වෙලා නැත්තම් අසරූපේ නිරන්තරව වෙනස් වෙනවා නම් අසරූපේ ප්‍රත්‍යයෙන් හටගන්න විඥාණයට පවතින්න බෑ. ඒකට අපි කාය උදාහරණයක් ප්‍රමතක ඇති. නිශ්චලව මේ වගේ ඔය හිමීට ගලන ගඟක කසල හඳේගේ වෙනවාම හඳේ ප්‍රතිබිම්බය අපි අර ළඟ පතුලේ දකිනවා. අපි හිතමු. ගඟේ වතුර ගලනවා ගඟේ වතුර ගලන විට රහතේ ප්‍රතිබිම්බය අපිට ගඟ පතුලේ පේන ප්‍රතිබිම්බය ඒ වගේම ගලනවාද කියලා අහුවොත් අපිට මහා කියවෙන්නේ වතුර ගලන බව ඒ වතුර යට පෙනෙන හඳේ ගෙවණල්ල නිශ්චලව තියනවා වගේ පෙනෙනවා. නමුත් අපි හොඳටම දන්නවා වතුර ගලන වාරයක් පාසාම අර හඳේ ප්‍රතිබිම්බය පළව පළව ප්‍රතිබිම්බය නොවන බව. උදාහරණ ඒ වතුර ප්‍රස්තේ වෙනස් වෙනවා හඳ කිරණ වෙනස් වෙනවා පළු පළු හඳ කිල්ල නෙවෙයි. එතකොට හඳේ මේ වතුරේ වැටෙන සකස් වෙන ප්‍රතිබිම්බයත් පළු පළු වේග. නමුත් මේක අපිට පේන දකින්න බෑ. නමුත් අපිට සැක නැහැ. අපිට සැක නැහැ මේ පළු පළු ප්‍රතිබිම්බේ නොවේ නැවත නැවත සකස් වෙන. මෙන්න මේ වගේ අපිට දැකීමක් ඕනේ. මේ ඇහැ වෙනස් වෙනවා නම් අර වතුරේ වතුර දුස්තේ වගේ. ඇහි තියෙන වතුර දුස්තේ වගේම පැහැදිලිතාවයක්. චක්කුරතාවයේ එතකොට මේ ඇහැ නිරන්තරව වෙනස් වෙනවා නම් ඇහි සකස් වෙන මේ මනෝ සතහන වස්තුවේ ඒ ප්‍රතිබිම්බයද වෙනස් වෙනවා. මොකද රූපයක් වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රතිබිම්බය වෙනස් වෙනස්ම යමක් පැවැත් පවතින යමක් නොවේ. හේතුමය සකස් වෙච්ච ඵලයක්. එතකොට දැන් මේ විඥාණය ඔය දැන ගැනීම මැදින් ඇති වෙන ඔය දැන ගැනීම විඥාන ස්වභාවය පහළ වෙන්න පෙර ඇහැයි රූපයයි කියලා දෙකක් තිබුණා. විඥාන ධනසුව ඒවා දැන් අපි ඇහැ නිසා ලෝකය දැනගන්නවානේ. ඇහැයි රූපයයි කියලා කොටස් වෙනවානේ. ඒ ඇහැයි රූපය කියලා දෙකක් සලකන්න පෙර විඥානයේ පහළ වීමෙන් දෙකක් දැනෙන්නේ. ඊට පෙර තිබුණද දෙකක් පිළිබඳ අදහස නැහැ. දෙකක් උනේ විඥාන නිසා නෙවෙයි. ඇහැ රූපය කියලා දෙකක් උනේ විඥාන නිසා නෙවෙයි. විඥානයේ නෙවෙයි. එතකොට නම් ඇහැ රූපය කියලා සැලකෙන්නේ විඥානික භාවය නොවේද මොකද ඇහැ නිරන්තර වෙනස් වෙනවා නම් රූපේ නිරන්තර වෙනස් වෙනවා නම් අනිත්‍ය නම් මේ නිත්‍යයක් අපිට පෙනෙන්නේ පවතිනා වගේ පෙනෙන්නේ ඇහි සකස් වෙන ප්‍රතිබිම්බය කරා ඒ ප්‍රතිබිම්බය නිරන්තරව ඇතිව නැති වෙන නිසා අපිට මේ ශරීර ස්වභාවයක් නොපෙනෙන නිසා අර ගලයට තියෙන හඳේ හෙවණල්ල වගේ පවතින බවක් වෙනවා ඒ පවතින බවක් පෙනෙන ස්වභාවය දෙකක් කරලා මේ ඇස මේ රූපේ කියලා අපි ආපහු විඥානය නෙවෙයි කොටස් කරන්නේ. එතකොට නම් මේ දෙකක් වෙන්නේ විඥානය නෙවෙයි. ලෝකේ දෙකක් වෙලා ඇසයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි කියලා දෙකක් නෙවෙයි. විඥානය හරහම වේද. ඒකම නේ වර්ග වලස්සලා ගන්න මමයි ලෝකයෙන් කියනවා. ඒකම නේද ඇයි රූපය කියලා බෙදුවා වගේම සමාසා සමානට පෙළෙන දේ කියලා සමාසා සමානට පෙළෙන දේ කියලා කොටස් කිරලකට යන්නේ. ওই විඥානයේ පහවෙන විඥාන ධාතුව නෙවෙයි. විඥානයේ පහළම ප්‍රතිබිම්බයේ අරබයානේ අපි දැනගැනීමකට පස්සේ හිත දැනගන්නකොට පෙරහන් වගේ නැතිමුනේ අසත් රූපයක් බවනේ අසක් කියන බව රූපයක් තියෙන බව. ඒ අසත් තියෙන රූපයක් කියනවා කියන දෘෂ්ටිය අනිත්‍යට විරුද්ධ වෙන. නෙමෙයිද නැවත මෙනෙහි වෙන්නේ. ඒ නැවතීම මෙනෙහි වෙන දෘෂ්ටිය අරබයානේද දෙවෙනම මමයි ලෝකේ කරගන්නේ. මම සහ මට පෙනෙන දේ. නැත්නම් ප්‍රමාදා තමා ඉදිරියෙන් තියෙනදී මේක වැටෙනවා. දැන් මෙතෙන් අපි ආවේ සතර මහා ධාතු බව, රූපේ සතර මහා ධාතු බව. එවිලෙ සතර මහා ධාතු වල ස්වභාවය තුල එකකටීමක් තියෙන ඕන සතර මහා ධාතුව යනු ළමෙක් නෙවෙයි, දේවල් නෙවෙයි, ගෙවල් නෙවෙයි, ඉඩක් කොළන් නෙවෙයි. ඒක පටවියාපු තේජෝ වායු කියන මේ ධාතුන්ගේ එකතුලින් පිටසලන්නේ. ඒවා නිරන්තරව ඇතනත් දෙකෙන් තොරව වෙනස් වෙනවා. පැහැදිලිනේ? ඒකෝ දැන් විඥානය කිව්වේ ඇසයි වසරකාණයි මැදින් හට ගන්න කියන්නේ. ප්‍රතිබිම්බ අවස්ථාවනේ. ප්‍රතිබිම්බයකට ඉන්න කරගෙන විඥානය පහළ වෙන්නේ. නමුත් විඥානය පහළනකොට ප්‍රතිබිම්බ කතාවක් නෙවෙයි අපට සීකරලා දෙන්නේ ඇසක් කියන රූපයක් ඒක කොහෙන්ද මිලෙන්නේ. දෙකනේ. ඒක තමයි තමයි විඥාන අවිද්‍යාව කියන්නේ. කෙරත් භාවිතාවෙච්ච විදිය. පෙර තියෙන හැකට තියෙන රූප මුණ ගැන මතයක් තමයි අපේ මනසේ ඇතුළු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට කියන්නේ අවිද්‍යාව. ඒ වගේම කර්ම. එහෙම එහෙම එහෙම එහෙම භාවිතාවේ එහෙම නැවත පහළ වෙන සකස් වෙච්ච ගතිය. කර්ම. අවිද්‍යා කර්ම තණ්හා මේ මතයට කැමැති. ඒ වගේ කැමැත්තත් ඔබට නායක වෙනවානේ. මේ මතේ පිළිදන්නේ. ඇස වෙනයි රූපේ වෙනයි. එහෙම නේද? කියනවා නිත්‍ය හැක් කියනවා නිත්‍ය රූප කියනවායි කියලා දෘෂ්ටි සහගතව අනිත්‍ය වෙන සතරමහා ධාතුන්ගේ ස්වභාවය නොසලකා හැරලා නිත්‍ය ස්වરૂපයක් මනස පහළට වුණා. නැවත භාවිතා වෙච්ච විදිහට අවිද්‍යාව සහගතව අතුරු වෙච්ච විදිහට අයෝනිසෝ පැත්තෙන් මෙනෙහි වෙනවා. අයෝනිසෝ මානසිකාරය කියනකට නේද? එහි වෙනවා. දැන් එතකොට අපි මෙතනින් නම් දුක නැති කරගන්න හදුවට හරියයිද? මොකක්ද ඒකේ තේරුම? අසත් තියෙනවා, රූපක් තියෙනවා කියලා දෘෂ්ටියක පිළිදලා දුක් නැති කරගන්න හදනවා. දුකෙන් මිදෙන්න හදනවා. නිදාණය කියන්නේ කොතනද? අවිද්‍යාව. දුක් නැති කරගන්න නම් දුකට මූල ධර්මයේ අවලංගු වෙන්න ඕනේ. දුක් ඇති කරවන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව තුස්කින් දෙකම දායක වෙනවා කියන්නේ ඇති හැකිය දන්නේ නැතිකම. නමුත් සලායතනික සූත්‍රයේ වදාළ ඒකනේ. ඇස පිළිබඳ යථා භූත ඥානය නැත්තම් රූපේ පිළිබඳ යථා භූත ඥානය. ඒතකොට යථා භූත ඥානය කියනකොට ඉවර නැතුවම අපිට දැකලා තියෙන්න ඕනේ. සම්බුද්ධ ඥානය කියනකොට භාගතුන් වහන්සේගේ දේහාව තියෙන්නේ මහල්මේ අර අනිත්‍ය එකක් රූපය තිබවා. ඒකෝර දැන් අනිත්‍ය හේතුන්ගෙන් සකස් වෙන ඵලයට පවමනක් පවතින්න බෑ. අනිත්‍ය හේතුන්ගෙන් සකස් වෙන ඵලයකට පවතින්න බෑ. කන අනිත්‍ය සෝත ඉන්ද්‍රිය සෝතප්පසාරේ අනිත්‍ය දෙයක්, සබ්දේ සිද්ධියක්. සෝතප්පසාරේ සබ්දයයි එක්කෙන විට එතනට ගම සෝත සබ්දේ දැනගන්න හිත. ඒ සබ්දේ දැනගන්න හිත අර වගේම හේතු සමග පහළ වෙලී නැසෙන එක. ඒ වගේම මේ සත්‍ය දැනගත්ත විඥාණය යමෙක් දැනගත්තා නොවන්නේයි. දැන් අපි කොහොමද මොකද්ද? ඒ શબ્දය ඇහුනේ මට. ඒත් බාහිරන අංකදාවේ ඒ શબ્දය හදගත්තේ කන සත්‍යයත් එක්කම මුල ගැහින් හිතන හදගන්නවා සෝත විඥාණය. එතකොට මේ සෝත විඥාණයයි මේ શબ્දය දැනගත්තේ. එහෙමද? සෝත විඥාණය දැනගත්තේ. ඒ සෝත විඥාණය දැනගන්නකොට සංඥා ස්කන්ධය හඳුන්වනවා වේදනා ස්කන්ධයටම විදීම් පහල වෙනවා. සංකාරයෙන් සකස් කරලා දෙනවා. ඒ නේද? එතකොට රූප වේදනා ආඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම ඒ සකස් වෙනවා. පංචපාදානස්කන්ධ. දැන් ඒ සකස් වෙන සෝත විඥාණය, ඒවා ගාහන විඥාණය, ඒවා සමාන වෙන්නේ ඇයි? ඇයි සමාන වෙන්නේ? ඒ පංචපාදානස්කන්ධය බුදුහාමුදුරනේ අනාත්ම වශයෙන් බලන්න කියලානේ. පංචපාදානස්කන්ධය අනාත්ම වශයෙන් බලන්න. යමෙකුගේ නොවන බව. යමෙක් නොවන බව යමෙකුගේ එහෙනම් කාර්යයේ හිතෙන් කාර්යයේ ඇහෙන් කෙලෙකට හෙලවන හේතුන්ෙන් සකස් වෙනවා. ඇහෙන බව, පෙනෙන බව, දැනෙන බව, අනික හිතෙන බව. හේතුන්ෙන් සකස් වෙනවා. දැන් හේතුන්ෙන් සකස් වෙනා මේ දැනගැනීමක් ඇහෙන බව, පෙනෙන බව, හිතෙන බව එනවයි කියලා පහළ වෙනවයි කියලා පෙනෙනකොට මම කියන ස්වභාවයේ කෘත්‍යය පිළිගන්නේ. ඒකයි දක්වා දීත්තේ අතහැරෙනවයි කියන්නේ. මේ කෘත්‍ය සිදුවෙන දිග්දේම භාගතුන් වහන්සේ අපිට ඉදිරිපත් කළා. ඇහැයි වම දකහනයි ප්‍රත්‍යක්ෂ විඥානයට ගන්න. කනයි ශබ්දයෙන් ප්‍රත්‍යක්ෂ විඥානයට. උද්‍යම් පටිච්ච විඥාන. ස්පනිකර බෑ විඥානයක් පහළ වෙන්නේ. හේතු හතක් වෙනවා. හේතු හතක් වෙන්නේ පැහැදිලිද මේක? උට ඇසේ යථාභූතය, රූපය යථාභූතය අපිට එහෙම හිතගෙනකොට මේ අසයි වම දකහනයි ප්‍රත්‍යයෙන් සයි රූපයයි කනයි ශබ්දයයි ආදී ඒවා ප්‍රත්‍ය වෙනකොට හේතු වේදනකොට පහළ වෙන විඥාණය දැන ගැනීම අර හේතු විදුණු බවක් දන්නේ නැත්නම් මේ දැන ගැනීමට අපි හිතන්නේ මොකද්ද මට ඇහෙනවා මට පේනවා මට හිතෙනවා නේද එතකොට අපි පෙර ආශ්‍රවයන්ට ආයෙත් පුදුරු වුණා නේද අවිද්‍යාව නිරෝධයක් උනේ හේතු නිරෝධය බව හේතු නිරෝධ බව දකිනකොට හේතු නිරෝධයෙන් හේතු ප්‍රත්‍යයෙන් මේ ඵලය හටගන්නේ කියලා දකිනකොට හේතු නිසා මේ ඵලය හටගන්නේ කියලා දකිනකොට හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙන්නේ. එතකොට අපිට මේ පංච විඥානය හේතුන්ගෙන් සකස් කළා නිරුද්ධ වෙන බව හෙළිවීම තුළ මනෝ විඥානය හිතන පැත්ත හිතෙන්නේ කාටද? එතන ගන්නන්නේ මනසට ධම්ම. එතන සිද්ධියක් තියෙනවා මොකක්ද? අපිට පෙර හඳුනාගත්තා වූ පෙර ඇසුරු කළා වූ දෙයක් නැවත හම්බෙනවා. නැවත මතක් වෙන්න විට පෙර ඇසුරු කළ දෙයක් දෙතරයක් අය හම්බෙනවා. ඒකට අපි උදාහරණයක් කියව මතකද? වින දහ වෙනස් වෙනවා නම්, අවුව වෙනස් වෙනවා නම්, පොළොව වෙනස් වෙනවා නම් ඒ වැඩෙන හේවණල්ලකට පැවැත්මක් නැහැ. පෑවෝ වෙනකොට ඒ ගහේ හේවණල්ල කොහාටද ගියේ? ඒ පොළොවේ පතිතේ පතිත වුණු හේවණල්ල කොහාටද ගියද? නිරුද්ධ වුණා. ඒ වගේ දෙවේද පෙර ඇහුණු දේ, පෙර දැකපු දේ, දැකපු ස්වභාවය, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආදී විඤ්ඤාණ ස්පර්ශ ආදී කවදාවත් නැවත හමු වෙනවද? එහෙනම් මේ මතක් වෙනවා කියන එකට අටයක් දෙන්න ඉතුරුද? මතක් වෙන දේවල් වලට පෙර මතක් පෙර සිද්ධ වෙච්ච එකක් මතක් වුණා කියන්න පුළුවන්ද? පෙරදී නිරුද්ධමයි. පෙරදී නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච එකක් නැවත මෙනෙහි වෙනවා කියලා කිව්වට මෙලීමක් නොවෙනවා නෙවෙයි. මෙලී වෙනවා. දැන් ඔයගොල්ලෝ ඉස්සරවන ගත මෙහි ආවේ ඊළඟට එන්න අද ආභවයේ අධ්‍යක්ීම හේතුවක් වෙනවා. ඉතල මතකයේ නේද? දැන් ගැටලු එක නෙවෙයි. ඉතල මතකයක් ජීවත් වෙන්න ඕනේ. ඒ හේතුවත් කලවත් ආය හම්බෙනවා. අර වෙනෙල කියතියක් නැහැ. ඒ වගේ මතකය කියලා වචනයක් බුදු දේශනාවේ නැත්තේ ඒකයි. බුදුහාමුදුරුවෝ දාන්නේ මතකය කියලා දෙයක් තියෙනවා කියලා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දකස් වෙනවා. අපි මතකයට අවිද්‍යාව ප්‍රත්‍යෙක ඒකමයි කියලා ගන්නවා. ඒකම දෙවෙයිද ඊයේ ගියේ මම අද ඉන්නේ. ඉස්කෝලේ ගියේ මම දැන් මේ ඉන්නේ. ඒක සත්‍යද? ඒක සාධාරණ දෙයක් කියන අයිතියක් තියනවාද? පෙර හේතු පෙර ඵල නිරුද්ධනා. පෙර හේතු පෙර ඵල නිරුද්ධනා. අතීත ඒ අතීත ස්කන්ධ වලින් කිසිවක් වර්තමාන ස්කන්ධ වලට එන්නේ නැහැ. අතීත ස්කන්ධ නිරුද්ධයි. අතීතෙන් කිසිවක් වර්තමානට එන්නේ ඉතුරු නැහැ. වෙන දෙයක් මට මතක් වුණා කියන එක ධර්මයට කවුරු සත්‍ය නෑ. ඒකෝට යා වෙන දෙයක් මතක් වුණා කියන තර පෙර මමයි කියලා හිතෙනවා. පෙරේ සිද්ධියමයි කියලා හිතෙනවා. ඒකෝට ඒකේ තරහක් රෝධවා ඔක්කොම කියනවා. ඒකනේ ඒකට දෙයක් කියන්නේ. අවිද්‍යාවෙන් මේක ඉස්සරට ඉඳෙන්නේ. ඒකෝට මේක නිවිච්ච කෙනෙකුට පෙර මට මෙහෙම ආරයක් කළා කියන එක පවස්සම් නිදන්නේ. පෙර ආවලා පෙර මට ආවලා බැන්නයි කියන මෙනේ කරලා දේශය උපදන් දෙදන්නේ. මේක ගන්න ඉඩක් නෑ. ඒ මොකද අතීත ස්කන්ධ අතීතයෙන් විරුද්ධ වුණා. වර්තමානයේ ස්කන්ධ ගන්නේ වර්තමාන හේතුකේ. මේ මොහොතේ සකස් වෙන හැකට මේ මොහොතේ සකස් වෙන වර්තමාන ප්‍රත්‍යයෙන් මේ මොහොතේ විඥානය සකස් වෙනවා. පැහැදිලිද? එතකොට දැන් විඥාන ධාතුව විඥාන ධාතුවක් පාලනකොට ඒ විඥානයේ අපිට තියෙන ඇහැ රූපය කියලා කොටස් කිරිල්ල. ඒ තුන් දෙනාගේ එකතුට කියනවා ස්පර්ශය. දැනටේ ස්පර්ශය මේ වෙලාවේ හේතුවකින් සකස් වෙච්ච ස්පර්ශයක් බව පැහැදිලි වුණොත් වර්තමානයේ සකස් වෙච්ච ස්පර්ශයක් බව පැහැදිලි වුණොත් ඒ ස්පර්ශයට ඒ හේතුවෙන් සකස් වෙච්ච ස්පර්ශයේ ඇත්තක් තියෙනවා ඇත්තක් තියෙනවා ඒ ඒවම දැන් එතන ස්පර්ශ වෙනතන ඇහැක් පිළිගැනීමලා තියෙනවා රූපයක් ඇතේ කියලා පිළිගැනීමලා තියෙනවා නේද? ඇහැ රූපේ විඥානයේ තුන්දෙනාට දැන් ඔයකෝ නිත්‍යව ඇසක් පිළිගන්න දෙමු නිත්‍යව රූපයක් පිළිගැනීමලා තියෙනවා. නිත්‍ය වූ විඥානයක් පිළිගැනීමලා තියෙනවා. ස්පර්ශයක් වෙනකොට ස්පර්ශය කියන ස්පර්ශය කියන හේතු වලට පැවැත්මක් නැති විට ස්පර්ශයට පවතින බැහැ. ස්පර්ශ නිරෝධයක් ඇති වෙනවා. ස්පර්ශ හේතුන්ගේ සකස්වන සින්නවල්ලි පස්සෝ කියන මේ ධර්මතාවයේ දැකීම තුලම පස්සේට තනක් දෙන්න වෙයි. පස්සේට අභයක් වර්ණාකමක් සැබෑ ස්වරූපයෙන් දෙන්න වෙයි. හැබැයි නිරන්තරව ස්පර්ශයෙන් පීඩා වෙනවා. මේ මාස. ඒක කොහොම කරන්නේ? දෙන්නා කියන භාගතුන් අසාරු හමගහපු එළදිනක් වගේ. යා මේ හිතියක් ප්‍රශ්න කරනවා. වතුරට දැක්ක මානව කරනවා. කොහේ හිතියක් අර හම ගැලවිච්ච අමගාමු එළදෙනට පණ තියෙනවා. නමුත් පීඩා වෙනවා. උපමාකලේ උදාහරණව ස්පර්ශය. ස්පර්ශය නිරන්තරව මේ ආයතන හයේ ස්පර්ශයට මේ මනස කොටු වෙලා නැද්ද? නිරන්තරව. එකක් නැත්නම් එකක් තියෙනවා. අනතුරු අනතුරු අනතුරු හේතු ප්‍රත්‍යයෙන් මේ ආයතන ස්පර්ශයක් කියන්නේ මේ පහළ වෙන්නේ. මේක නේද දුක. දෙක තැනක දේශනා කියනවා දුක මේ දුක විස්තර වෙන තැන මේ ස්පර්ශය දුකයි කියලා. ස්පර්ශය දුක කියලා දාලා තියෙනවා. සූත්‍රයේ මතම කරගන්න. මොකද ස්පර්ශයෙන් නිරන්තරව පීඩා විඳිනවා. ස්පර්ශය පිළිගන්නේ නැති නිසා. ස්පර්ශය යමෙක් කෙනෙක් දෙයක් Taman අනුන් කියලාමනේ පිළිගන්නේ නේද? ඒ යමෙක් කෙනෙක් දෙයක් Taman අනුන් කියලා පිළිගන්නේ වෙන්නේ පෙර Taman අනුන් යමෙක් දෙයක් කියලා පිළිගත්තා වූ හේතුක ප්‍රයක් නේද? පෙර එහෙම පිළිගත්ත නිසා නෙවෙයි. ඒ නිසා නේද ස්පර්ශයට අගයක් ඉන්නේ. හේතු තුනට එකතුවක් මේ තින්නා බඳන් පස්සෝ කියන්නේ ඇයි ප්‍රතහනයි විඥානය. ඇහැ රූප නිසා චක්කු විඥානයට ගත්ත මේ තුන්දෙනාගේ එකතුලින් ස්පර්ශයට ගත්තා. එන්නකොට මේ ස්පර්ශය කියන එකට අපි දීලා තියෙන්නේ මොන විදියටද? ස්පර්ශය කියන එකට මොකද තියෙන විශේෂත්වය? මේ හේතු වල තියනවද ඇහිවත් රූපේවත් විඥානය කියන මේ හේතු තුනේ තියනවද අපි දැන් මේ ආරාමයේ ඉන්නේ කියන එක. අපි දැන් මේ ආරාමේ වාඩිලා ඉන්නවා. දැන් මේ අපේ ආරාමේ වාඩි වෙලා ඉන්නවා කියන මතය අදහස අර්ථය ඔය හේතු තුනේ එකතු වෙන්න තරක් වෙන්නේ. ඇහැ වෙනම සාධකය, සතරමාන ධාතු වලගේ රූප වෙනම සාධකය. මේ දෙක ප්‍රත්‍යයට ගන්න විඥානයේ බැදනේ. දැන් එතකොට බලන්න ඔය හේතු තුන එකතු වෙලා අපිව රවට්ටන නැතුවද? හේතු තුන එකතු වෙලා අපිව රවට්ටන නැතුවද? මේ ස්පන්දය කියන්නේ මොකක්ද යනවාද? ඇත්ත පිළිබඳ යථාභූතය, රූපේ පිළිබඳ යථාභූතය විඥානය පිළිබඳ යථා භූතය නොදක්නා විට ඔය හේතු තුන එකතු කරලා අපි දැන් මේ ආරාමයේ ඉන්නවා කියන මතයට කොටුවක් කොටු කරන්නේ නැද්ද? නමුත් අර හේතු තුන විදර්ශනා නුවණින් දකිනකොට ඇතෙහි යථා භූතය අනිත්‍ය ධාතු අතර රූප යථා භූතය අනිත්‍යව සතරම ධාතු. නේද? මේ හේතුන්ගේ සාකච්ඡා විඥානය අර ප්‍රතිබිම්බය වෙන්නේ යථා ස්වરૂපය. ප්‍රතිබිම්බය යමක් නැහැ දෙයක් නැහැ දෙයක් නැහැ. ඒක එකතු කරලා අපිට මේ ඉදිරිපත් වෙන්නේ එතකොට දැන් මේ විඥානයේ දෙපැත්තෙන් එකක් තියෙනවා රූපයක් තියෙනවා කියන මතයක්. ඔය මත තුනනේ ඔය ඉස්සත් වෙන්නේ. ඔය ඔය මත තුනනේ ඔය එක මතයක් වෙන්නේ. එකක් වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ස්පර්ශය අපි මේ ආරාමේ ඉන්නවා කියන මතයකට අපි ගෙනල්ලා ගෙනෙන්න දායක වුණා පෙර අපි අසුරු කරන විදිහට. පෙර අසුරු කරා පෙර අසුරු කරේ මෙතන මේ ආරාමයක් තියෙනවා. එහෙමද? මගේ ඇවිල්ලා වනහනවා කියන අර එකල පිටින් බලලා වතුර දෙවෙනකොට බලලා ඉඳෙන්නේ මම ඉන්න පෙරාතුවක් මේ බලලා මෙතන ඉන්නේ. වතුර දෙවෙනකොට බලලා ඉඳෙන්නේ මම ඉන්න පෙරාතුවක් මේ බලලා මෙතන ඉන්නේ. ඒ එතනින් ඉවත් කරලා ගියාම බලන්න හිතෙන්න පුළුවන්. ආයතනයක්ම යනවා එයා බලන්න. එතකොට දැන් අපිට එතකොට හම්බුනේ පෙර පෙර හිටපු දෙයක්. පෙර තිවිච්ච දෙයක් හම්බුනා වගේ එකක් වෙන දැන් තියෙනවා. නමුත් දේශනාවේදී ඒක පෙන්වන්නේ වර්තමාන හේතුන්ගෙන් සකස් වෙන එකක්. මේ හැම පිළින ස්වභාවය. මේ ස්පර්ශය. පෙර නොදෙනීම හටගෙන නිරුද්ධ වෙන එකක්. පෙර තිබිච්ච දෙයක් හම්බෙනවා කියන එක අයෝනිසෝ මනසකාරය. ඒ මොකද ඇහැ වර්තමාන හේතුන් වෙන සකස් වෙන්නේ රූපේ වර්තමාන හේතුන් වෙන සකස් වෙන්නේ. පෙර තිබුණ හැකට මේ හම් වෙනව නෙවෙයි. දැන් ආස්වාදාගේ ප්‍රත්‍යයෙන් මේ මොහොතේ ඇති වෙන ඇහි චක්කු ප්‍රසාරණයකට මේ හම්බවන්නේ. මේ මොහොතේ ආලෝකය, මේ මොහොතේ වර්ණකතාව, එහෙනම් මේ මොහොතේ හේතුන්ගේ ඵලයක් වෙනසක් තියෙනවා. දැන් මේ පිටිපස්සේ කණ්ණාඩියක් තිබ්බොත් කණ්ණාඩියේ තියෙන අතීතයත් වර්තමානයත්. දැන් මම පිටිපස්සේ කණ්ණාඩියක් තිබ්බොත් කැඩගත්තා. ඒ කැඩගත්තේ පිළිමෝ වන්නේ මේ මොහොතේ හේතුන්ගේ ඵලය. ඒක අතීතයක් නෙමෙයි. එහෙනම් අපි හැරෙන්න ඕක වෙන්නේ. මේ හැර චක්කු ප්‍රසාදයේ අනුපිටකයෙන් මේ ගණනක් තියෙන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ හැකට මේ මොහොතේ වරමතාවේ මේ මොහොතේ ලක් විඥානය පහළ වෙන්නේ. ඒක මොකක්ද ඒවා? මේ මොහොතේ දඩක් වෙච්ච එකක්. අපි අර විතර කියන්නේ තේකක් ඉල්ලවම කඩේකට ගිහිල්ලා තේකක් හදාගෙන නැහැ. හදාගෙන නැහැ කඩවල තියෙන්නේ. නේද? ඒ වෙලාවට තමයි කඩක් කරලා ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ තේක කියන එක තුන දැන් අපිට දීලා රකින්නත් නැහැ, තේකවල රකින්නත් නැහැ, මොනවාද විශේෂයක් වෙනව රකින්නත් නැහැ නේද? ඒ කියන්නේ සකස් වෙච්ච එකක්. එහෙනම් අපි මේ පෙන්නේ සකස් වෙච්ච එකක් නෙමෙයි. අපිට මේ පෙන්නේ මේ අර තේක වගේ හේතු තුන එකකින් සකස් වෙච්ච එකක් නෙමෙයි. මේක සැබෑවක් තියෙනවා. ඒ ස්පර්ශය. කටුකල නාමයේ මුත්තරින් ඔය කියන්නේ දොර පළු තුන දොර ලෑලි තුන දොරක් කියලා පේනවා. ලෑලි තුන ලෑලි තුනමයි. එහෙමද? දැන් ලෑලි තුන අමතක කරලා දොරක් වෙනවා. වගේ අපිට මේක සැලේ සැලේදයක් කියලා නැත්නම් මේ ඉන්නේ ආරාමයේ. අපි මේ ඉන්නේ ආරාමයේ තියෙන එක වර්තමානයේ හේතුකෙන් සකස් වෙච්ච එකක් කියලා දැක්කොත්. හරිද? අනිත්‍ය නැහැක අනිත්‍ය වර්තමාන හේතුව සත්‍ය විඥානයට ගත්තා. දැන් ওই හේතු තුනේ එකතුව ස්පර්ශය. එතකොට මේ හේතු සුදිනේකතු ස්පර්ශය කියන එකට ස්පර්ශයෙන් එකමුණවන්න ස්පර්ශ හේතු තුනෙන් එකතු වෙලා හැදිච්ච එකක් නිසා. සකස් වෙලා හැදිච්ච එකක් නිසා. ඒක දෙතමුණවන්න සකස් රූපය. ආ මේකයි. ඔතනින් පෙන්නොත් පස්සපච්ච වේදනාවට යනවා. පිළිං වලට යනවා. නේද? ස්පර්ශ දෙයක් උනානේ. ස්පර්ශ කෙලෙක් උනා. ස්පර්ශ තමන් උනා. අනුන් උනා. මේක පැහැදිලිද? මේක පැහැදිලිද? ස්පර්ශය ස්පර්ශය අදාළ දෝෂෙන් නැති උතුයි. නැහැ කොහෙවත් තියෙන දෙයක් රූපේ කොහෙවත් තියෙන දෙයක් මේක දුවස්සට මොන ගැනකොට විඥාන වුණා දැනගැනීමකට දැනගැත්තේ ආයෙත් බලකොට දැනගැනීම තුළ සැකෙල්ලා තියෙනවා ඇහක් තියෙනවා රූපයක් තියෙනවා කියන අපේ නේද නමුත් මේ විඥානයේ සරස්වෙන්න ධාරිකමනේ අනිත්‍ය වෙන ඇහක් හා අනිත්‍ය වෙන බලකහන ඒක නිරන්තරව දරන්නේ නිත්‍ය ඇහක් නැත නිත්‍ය රූපයක් නැත එහෙනම් මේ විඥානයට නිත්‍ය බවක් දෙන්න බෑ ඒ විඥානයේ හේතුන් නිසා කපෙච්ච එක් දෙයක් නිසා විඥානයේ ආත්ම ස්වરૂපයක් ගන්නත් බෑ විඥානේ මම කරගත්තට බෑ. මොකද ඒ විඥානේ හේතු වෙනවා කරන්නේ. ඒ නිසා මට මට පෙනෙන දෙයක් මට හැඟෙන දෙයක් උඩ ගන්නවා. මමක් උදා දැන් පෞද්ගලික දෙයක් නෑ. ඒ හිත ඒ විඥානේ හේතු නිසා කරගත්ත එකක් නිසා. ඒ දැන ගැනීම. හේතුන්ගෙන් සකස් වෙච්ච මේ දැන ගැනීම හේතුන්ට බාර දුන්නොත් මට නිදහස් වෙන්නේ. ඒ මම නිදහස් වෙන වටේ වැරදි. මම කියන මතය දෙන්න නිදහස් වුණා. හේතුන්ට බාර දෙන්නේ කියන ස්වභාවය. ඒ ඇහෙන ස්වභාවය හේතුන්ට බාර දෙන්නේ. ඒ හිතන ස්වභාවය හේතුන්ද බාර දෙන්නේ. හේතුන්ටයි හේතුන්ටයි ඒක සැබෑයි කියන්නේ. එන හිතන්නාවක් වෙනවා. දකින්නාවක් වෙනවා. දැකීමක් පමණයි ඇසීමක් පමණයි වෙනවා. හේතුන්ද බාර දෙන්නේ කොහේ? ඒකට ඉගෙන ගන්න ඕනේ හේතු මොනවද? ඇත වර්ණතරසා ඇත හේතුවක්. මේ හේතුවක්. මේ අනාත්ම දෙයක්. ආස්වාද ආහාර ප්‍රත්‍යයෙන් හදන එකක්. හැබැයි යමෙක් නෙවෙයි යමෙකුගේ නෙවෙයි. ඒක සතර මහා දාසුලටයි තියෙනවා. දෙමෝපිය ප්‍රත්‍යයෙන් හදගත්ත ස්වභාවයක් ඒකයි. එහි පිළිද දෙයක් නෑ නේද? ලෝකය ලෝකෙම කියලා දකින්නකො. මේ සමා කියන අදහස අතහැරෙන්න ලෝකෙම කියලා දකින්න. ලෝකෙම හේතුන්ගේ හටගන්න ධර්මතාවය කියලා දකින්න. ඇස ලෝකෙටයි තියෙක. රූපේ ලෝකෙටයි තියෙක කියලා දකින්න. එහෙනම් විඥාන දායකත්ව ලෝකෙටයි තියෙක. එහෙනම් කෙනෙකුට පෙනෙනවා නෙවෙයි. විඥානය පාරේ. දැනගැනීම පාරේ වෙනවා. ශබ්ද එනවා. නේද? හේතුන්ගේ සකස්න පාරයක් ලෝකෙටයි තියෙක. වැරද්ද මොකක්ද? මුළු කරලා තියෙන්නේ මට එනවා. පුහුණු කරලා තියෙන මට හිතෙනවා. පුහුණු කරලා තියෙන මම දකිනවා. ඒ පුහුණු කරලා තියෙන අවිද්‍යාවසහගත කර්ම ශක්තිය හේතුව අයුර්ථ මාර්ගකාරයේ ඉදිරිපත් වෙන්නේ ඇයි? ඇයි? මෙතන හේතු ගැන අධ්‍යයනයක් කරගෙන නැහැ. හේතුන්ගෙන් සකස් වෙන ඵලයක් කියන එක හෙලි කරගෙන නැහැ. වඩාලන්නේ නුවණින් මෙලිනි කරලා නැහැ. එතෙන් ඉද්ද දෙන්න ඕනේ. එතෙන්ද වැඩෙන්න කියලා රින්න ඕනේ. ඒකයි මෙලියෙන් වීර්යයක් ඕනේ ඒකට. දැන් මොකද අපිට අර ගන්නේ පල්ලෙහා ගන්න එක හරියට නේද? පුහුණු කරලා තියෙන රටාවට හිතන්න හිතන විදිහේදී මේක සාමාන්‍යයෙන්ම අනිත් පැත්තට නෑ ගමනක් අපි ඉගෙන යන ගමනක්. ඒක ගියොත් නැත්නම් මේක හේලියොත් අපිට සදාටම අර මේක දෙවිලෙන් මිදෙන ක්‍රමයක් කතාගතන මහේතර වදාන්නේ. බාහිර නොගෙන ඉන්න ඕනකම. මේ ඉස්පස්සේ නොරැටි ඉන්න පුළුවන්කම. ඉස්පස්සේ දෙයක් වුණාම නේ අපිට ඒකට තරහ යන්නේ. ඉස්පස්සේ හේතුකින් හටක් වෙච්ච එකක් කියලා දකින්නවා නම් අපිට ඒක පවස්සන්න බැහැ. ඒකේ පීඩාවෙ ඉන්න බැහැ. වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. වේදනාව කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා කියනකොට පස්සපච්ච වේදනාව. ස්පර්ශයෙන් වටිනාකමක් ලැබුණාම තමයි විඳීමක් ඇති වෙන්නේ. ස්පර්ශයෙන් මොහොයි වගේ දරුවයි වුණාම තමයි ඊතර විඳීමක් තියෙන්නේ. ස්පර්ශයෙන් මොහොයි වගේ ගෙදරයි වුණාම තමයි විඳීමක් තියෙන්නේ. නමුත් මේ මොහොයි වගේ ගෙදරයි කියන අර්ථය අදහස යමක්ද හේතු වෙනකට එකක්. මම වෙනම පැත්තක ගෙදර වෙනම පැත්තකද? නෑ. ඇහත් එක්කමයි විඥානේ පහළ වෙන්නේ ගෙදරට. එක්කෝ මනසත් එක්කයි මඩේ ගෙදර කියලා හිතෙන්නේ. නේද? එක්කෝ ඇහැත්‍රස් තියෙනුයි මඩේ ගෙදර කියලා හිතෙන්නේ. ගෙදර ඒ අපේ ඉදිරි අපේ ඉදිරි අපේ ඉදිරිපත් වෙන විතරයි මේ මගේ ගෙදර වෙන්නේ. එහෙම නැත්නම් මේ ඉදිරිපත් වෙච්ච හේතුව දිනුතෝනේ බව දැකගෙන නිසා මනින්දේ මතක් කරනකොටයි අයෙක් මගේ ගෙදර කියලා වෙන්නේ. ඒක ඉස්පර්ශයක්. හේතු තුනක එකතුවක්. නොවේද මමයි මගේ දරුවෝ ඉන්නේ කොහොමකට තුනක්. හැබැයි ඉතින් ගැඹුරුයි. ඇයි ගැඹුරු? ඇයි ගැඹුරු? මේකේ වඩලක් කියන්නේ අනිත් පැත්ත. ඒ නිසා ඒවා කාමාසන, භවආසන, දිත්‍යාසන වගේ අර 65ක් නේද? ඕක වගේ කාමෝක, භවෝක, 65 වගේ හිතට එන්නේ මේ පැත්ත. ඉතින් ඒකට පංච දේවල් ධර්ම යටපත් කරගෙන සමාධිමත් මේක බලන්න ඕනේ. ඒකට අපිට හොඳට ආධිනවය ගැන පැහැදිලි ඕනේ. මේ සතර ආධිනව සහිතයි කියලා මෙලිහි කිරීම දෙයේදී සතර කියන්නේ ආධිනව සහිත දෙයක් කියලා, සතර කියන්නේ අතහැරිය යුතු දෙයක් කියලා, සතර ඉන්න තාක් මේ හදෙන්නේ නිදහස් වෙලා නෑ. නේද? සතරාපායෙන් මිදලා නැහැ. ඒ වගේම කුසගින්නෙන් මිදලා නැහැ. මහලු භවෙන් මිදලා නැහැ. ඒ නිසා මේක කවදා හරි මිදිය යුතුමයි. මේකෙන් නිදහස් විය යුතුමයි කියන අපිට තියෙන ඕන ඍජු වමනාවක්. ඒක තමයි නිවන් යටපත් වෙනවා. ඒ අවශ්‍යතාවය මත. දැන් නිවන් වලට ඉඩක් ඉන්නේ මේක ප්‍රබල නැහැ. එන්නේ සද්ධාදී ඉන්ද්‍රියන් ප්‍රබල නැහැ. මේක අස්වයසු දෙයක් කියලා කියන එක ප්‍රබල නැහැ. ඔය උත්පල විෂ රෝගියෝ දකින්නකොට අන්තසාර රෝගියෝ දකින්නකොට පීඩා ඔය වගේ ඇති මේ මානසික පීඩා කොච්චර ප්‍රබලද මේ පීඩාවක් මට ලැබුණා Tamanthෙන් දෙන්න වුණා නේද ඉතින් මේවා ගැන හිතලා ඉවත්තම සසර වෙනවද ආධිනවය බිය ඇති වෙනකොට කාමච්ඡන්දාද නිවාරණය දෙවි වෙනවා කොට ඒවට ඉඩක් ඉන්නේ ආධිනවයෙන් ආධිනවය සම්පූර්ණ ආධිනවය වෙලලා තියෙනවා ආධිනව ඥානය නිසා ආධිනව ඥානයෙන් ඒක වැළෙන්න ඕනේ නිවන් යටපත් කරගන්න. සතර අතහැරීම දෙයක් සතර කවදාවත් ඇයෙන්නපත් කියන බැරි දෙයක්. ඒක නේද? ප්‍රේත ලෝක ආදී තිරසං ආදී අපාගත වෙච්ච තුන කවදාවත් ආයෙත් මිදෙන්නේ නැහැ. ඔවුන් කවදාවත් මේ කල්යාණ මිත්‍ර ඇසුරට ලං වෙන්නේ නැහැ. මේ ලං වෙච්ච එක ඔක්කොම ඊටපෙන්නේ අපි ඒ ප්‍රයෝජනේ ගන්න ඕනේ. කියලා අපි හිතන්න ඕනේ. අනේ විතරක් අර හිතක් වෙනවා ඇතින්. හරි ස්පර්ශයෙන් නොරවෙන්නේ. ස්පර්ශයත් නොවේදනේ අල්ලගෙන ඉන්නේ මගේ නේද කියලා. විඥානයේ ගෘහය රූපේ කියලා දේශනා කියනවා. විඥානයේ වාසයකට ගෘහය මොකක්ද? රූපේ. ඇයි ඒ කියන්නේ? රූපේ පිළිගන්නවා නම් තමයි විඥානයේ පැවැත්මක් තියෙන්නේ. සතරමහා ධාතු රූපය නිරන්තර අනිත්‍ය බව දැකනවා නම් සතරමහා ධාතුනේ පිළිගන්නේ. සතරමහා ධාතුනේ රූපේ සතිය එකයි ඇතුළු ආට ඇතුළු සියල්ලනේ. ඒ සතරමහා ධාතු නිරන්තරව ගන්න බව අනිත්‍ය බව පැහැදිලි වෙන්න වෙන්න විඥානයේ පිළිගන්න වස්තුවක් නේ. විඥානයේ ගෘහය තමයි රූපය. විඥානේ කියලා වේදනා සංඥා මගේ ස්කන්ධ පහම ඇතුළත්. නමුත් රූපේ පැහැදිලිවම කාර්ය ස්කන්ධයක් බැහැරෙනවා. විඥානේ ග්‍රහය තමයි මේ ගණන්න අනිත්‍යයට සතරමහා ධාතුව පිළිබඳ යථාර්ථ ඥානය නැතිකම. මේ යථාර්ථ ඥානයෙන් අපිට මොකක්ද ඉදිරිපත් කරන මේ දහම. මේ ලෝකයේ තුල විඥානයේ ග්‍රහයක් නැති වෙන්න ඕනේ. මගේ දරුවා, මගේ ගෙදර, මගේ දේවල්, මගේ දේපල ආදී වශයෙන් වෙන සංකල්ප වලට ග්‍රහය මොකක්ද? සතර මහා ධූර ධාතු රූපයේ නිත්‍ය ලෙස පිළිගැනීම. සතර මහා ධාතු නිරන්තරව ධර්මවල අනිත්‍ය වෙනවා වෙනස් වෙනවා නම් ඒකාකාර නැත්තම් ඒ වෙනකොට හැද නැත්තම් හරි අර හිතේ පහළ වෙන කේන්දරයට විඥාන ස්වභාවයක් කියලා දකිනවා මිස ඒක වස්තුවක් කියලා ගන්න පුළුවන් නේද? මේ විඥානයේ පහළ වෙන දේවල් වලට වස්තු සංකල්පයක් දෙන්න පුළුවන්ද? රූපේ නිරන්තරව අනිත්‍යයි. රූපේ වෙනස් වෙන එකක් නෑ. නිත්‍ය රූපයක් නැත්තම්. නිත්‍ය රූපයක් පිළිගන්නොත් කියන්නේ විඥානයේ ගෘහය වෙන්නේ ඒක. බලන්න උගුණට මතක් වෙන ඕනම දෙයක් මතක් වෙන එකට අපි අහු වෙලා යන්නේ. ඒක වස්තුවක් එක පිළිගැනීම තුරනේ. ඕනම දෙයක් මතක් වෙනකොට අපි ඒකට වැටලා යන්නේ. ඒකට රූප ස්වභාවයක් රූපයක් කියලා පිළිගත්ත නිසානේ. ඒක මනසේ භාවිතාලික රූපයක් කියලා වෙන අයිත. රූපය දාවොතේ මොකක්ද? අනිත්‍යයි. අතරම දාතු යථාභූතය අනිත්‍යයි. අව වඩපු නිත්‍යයක් නරිට දෙන්නේ. වඩපු විතරක් නරිට දෙන්නේ කියලා කියනවා. හ්ම්. වද වඩපු පුජ්‍යලෝ ඉන්නවා දේවල් කියනවා කියලා මතේ දාගෙන ඉන්න මනසට මතක් වෙන්නේ. ඒක අවිද්‍යාවෙන් වැඩි කියලා. අයොන් සමන්කාරයක්. ඒ නිසා රූපේ ගන්න අනිත්‍යව හොඳට දැනගන්න විඥාණයට ගෘහයක් නැහැ. මතක් වෙනවා. නමුත් මතක් කරන විඥාණයට වාසය කරන්න බැහැ ඒක. ඒක විඥාන දවසක් නිසා එයාට පැවැත්මක් නැහැ. එතනින් යාම. විඥාණයට පැවැත්මක් දෙන්න බැහැ. ඒකම තමයි අපි කියන්නේ ස්පර්ශ නිරෝධය. ස්පර්ශයක් වෙනවා පිළිගන්න. මේ පිළිතුරලි. තමයි අර ඇහැටවත් රූප වෙනවා නිසි මහාවයන් නොදනකොට පස්ස විරෝධයක් වෙන්නේ. පස්සේට ඊළඟ පියවරට යන්න බෑ. වේදනාව පැත්තට යන්න බෑ. සංහා පැත්තට යන්න බෑ. එහෙනම් උපාදාන පැත්තට යන්න බෑ. ඒක හිතන්නේ දැන්. මොකද ගවයාගේ හැම වෙලාවෙම අර හැම ගැලවිලා තියෙනවා. නේද? ඒ හැම ගැලවිච්ච ගවයා වගේ ළමයි තමයි ඉඳලකෝ නිරන්තරම ආයතනයි ස්පර්ශයෙන් පේනවා. ස්පර්ශ නොවැටේලාවක් නෑ. හැබැයි ඒක තියෙන ස්පන්දයක් නෙවෙයි තිබිච්ච ස්පන්දයක් නෙවෙයි වර්තමාන හේතු මේ සකස් වෙන්නේ මේ මොහොතේ අවස්ථ මතක් වෙන්නේ ඉතරම බලන්න. මතක් වෙන්න බැරි වුණා නොවේ මතක් වෙන පසු තියනවා නෙවෙයි මතක් වුණ එකේම හේතු දකින්න. කොහොමද මේ මතක් වුනේ? මොකක්ද මේ මතක් කියන එක යථාර්ථය? කවදාවත් මතකයේ කියන එක දිලක් නැහැ මොකද අතීත හේතු නිසා. මතක් වෙනවා. මේ පෙරදිත්‍යයක් මතක් කරනවා නෙමෙයි. දැනුයි අපි කතා කරන්නේ පෙරදිත්‍යයක් කියලා. පෙරදිත්‍යයක් ආය හම්බෙන්නේ නැහැ. දැන් මතක් කරගෙන පෙරදිත්‍යයක් කියලා සැකසෙනවා. ඒකත් යම් දෙයක් තමයි අර හේතයක් මේක උපදින්නේ. පෙරදිත්‍ය නෑ පෙරදිත්‍යවා. පෙරදිත්‍යයක් බවට දැනතර වෙනවා. ඒ නැවතර වෙන්නේ පෙරදිත්‍ය නිරුද්ධ බව බව වර්තමානයේ තුන්ය සකස් වෙච්ච මේ මනෝවිඥානයේ මනෝවිඥානයේ කරන ඔදක් බව. කෙනෙක් හැදිත් එහෙම ස්පර්ශයක් ඇති වෙනකොට සංඥාහේ මත එකට අදාළ කියලා. ඒකට ඇති වෙන තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශයක් වෙනකොට ස්පර්ශයෙන් එන්නේ සැපයි රූපේ ප්‍රත්‍ය චක්කු විඥානේ හටගෙනවා. විඥානය හටගන්නවා කියන්නේ විඥානය හටගන්න තැන සංඥා ස්කන්ධයෙන් හඳුන්වා දීමක් වෙලා තියෙනවා විඥානයට. සංඥා ස්කන්ධයෙන් හඳුන්වා දුන්න දේ තමයි විඥානය දැනගන්නේ. ඕනම විඥානයක් පහළ වෙනවා ඒක ස්කන්ධ පහම ඇතුළත්. විඥානය කියන එක දැනගන්න බෑ සංඥාවේ කෘත්‍ය වෙලා නැත්තම්. සංඥාවෙන් කරන්නේ මොකද්ද? හඳුන්වාගෙන. විඥානය දැනගන්න. දැන් අපි හඳුන්වාගෙන මේ මගේ ආවේ කියන්නේ. කාටරිනේ? ඒ සංඥාවේ කෘත්‍ය. විඥානය ආයෙමද කියලා දැන ගන්නවා. ඒක විඥානයක් යම් තැනක පාවගෙන සංඥාවක් ඇතුළයි. සංඥාවකින් සංඥාවයි විඥානය පවතන විදිහකුත් අනිවාර්යයි. මොකද ස්පර්ශය ප්‍රත්‍ය වෙනකොට ස්පර්ශය රකස් වෙනකොට ඔය ඉස්සල්ල පහත් කරන හටක් වෙලා වෙන කරන්න බැහැ. අන්තර පෙලක් ඕන එක අපි දැන් හොයාගන්න එකේ හොයාගන්න එකේ. ඒ නිසා අර ස්පර්ශයේ කෘත්‍ය හරියට අවබෝධ වුණොත් අර විදීමේ සංනාස භාග ගැන විදීම වළක්වන්නේ. ඒ සංනාස භාග ගැන ස්පර්ශයේ පිළියෙල. නේද? සංනාස රූපයකට අපි හිතපත් කරනකොට අපි සංඥාවකට වැටෙනවා. ස්පර්ශයට වැටෙනවා. සංඥාවේ වාස්තුවේ සංඥාස්කන්ධ පහ වෙනවා. නමුත් මේ හේතුන් ගැනකට වෙච්ච විස්පංශයෙන් අපිට මේ ඉතේවම පෙඩින්නේ ඇහෙන්නේ දැනෙන්නේ පෙර තිබුණු දෙයක් නෙවෙයි පසුට ඉතුරුන දෙයක් නෙවෙයි වර්තමාන හේතුන් ගැනකට වෙන්නේ දැන් අපේ මනසේ නැද්ද අනේ කිවල් තියෙනවා ඒ පැත්තේ වැඩ තියෙනවා අපේ කිවල් අහවල් අහවල් කරලා තියෙනවා අපි නෑ දේව අහවල් අහවල් ගන්න වෙන්නේ කොහොමද නැද්ද ඒකේ කොහොමද මොකද කියන්නේ ඈ භවය තියෙනවද තියෙනවයි කියන මතයක් කරලා වැඩ කරනවා දැන් ඔයගොල්ලෝ මේ බණහන් දැවිලා එනකොට ගෙවල් වල ආවල් ආවල් ඉන්නවා. ආදි වශයෙන් මානසික පස්තවයක් තියෙනවා නේද? මේ පස්තවය සැබෑ එකක්ද මානසික සකස් වෙච්ච භවයේද දැන් මම අහන්නේ බාහිරාජ් එකක් කොහෙන්ද? එහෙම එකක් කොහෙද? මාත් මේක හරි. මාත් කියන්නේ හරි. භාවිතා වෙච්ච එකක් කොහෙද කියන්නේ? මතකයක් කොහෙද? අපි එහෙම එකට ආයේ මරණ මත්යකට අනුස්භාවයක් දෙනවා නේද? එහෙමකක් නෑ. අපි වැරදෙනවා ඉන්ද්‍රිය පහේ සංඥාවක් එහෙම එක එකමයි කියනවා. මතක් නොවීමක් නෙමෙයි මේ කතාව. උදාහරණ වශයෙන් අර බිම්බිසාර රජු බුදුහාමරගෙන් ඇහැව්වා ස්වාමීන් සියලු සංස්කාරෝ අනිත්‍යනවා. කර්මයන් විතරක් ඇයි අවිනාශීව පවතින්නේ? විනාශුනොවි. සියලු සංස්කාරෝ අනිත්‍යනවා. කර්මයන්ගේ විනාශයම වෙන්නේ. එතකොට බුදුහාමර දානවා යම් පුරුද්දේ සිහිනයක් දකිනවා. හරි? සිහිනෙන් අවදි වූ විට සීනය මතක් වෙනවා. සීනයෙන් සීනයෙන් අවදි වුණාම සීනය ඉවර නැද්ද? දැන් සීන කතාවක් නැහැ. ඔව් කොහොමද මතක් වෙන්නේ? ආන්ගේ වගේ මේ කර්ම වෙන්නේ අවිනාශයක් පිළි. මතක් වීමේ ස්වභාවයක් තියෙනවා. අපි ඒකට රැවටීම නිසාමයි ඒක කර්මයක් තියෙනවා. හරිද? ඒක අවිද්‍යාව ප්‍රත්‍ය වෙලාමයි කර්මයක් තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා දැක්කම එතන තියෙන එතන තියෙන කර්මක්ෂය වීම. ඒක තවදුරටත් අගයක් නෑ. සාදුරටත් එක්ක දෙන්න දෙවියෙක් වෙන්න බෑ. මේ මතක් වීම නොවෙනවා කියන එක නෙවෙයි මතක් වීම වෙනවා. හැබැයි මතක් වුණා මතක් වෙන එකේ ස්වરૂපයට වැරැද්ද දෙකම නිරන්තරයෙන් කියන්නේ. අනේ අපේ අම්මා මේ තාත්තා කියලා නේද? ඒගොල්ලෝ මේ කියන් අපි ඒකට ඉතින් සකස් වෙනකොට වැරදෙනවා කියන්නේ. එතන මේක දැවිලි හට ගන්නවා. හරි? දැන් නිවන කියන්නේ මොකක්ද? සාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය. ඒ කියන්නේ ඒකට මේ මතක් වෙන ඒවාට භාගයේ පවත්තන්න බෑ, දේවේ පවත්තන්න බෑ, මුලා වෙන්න බෑ. එහෙම වෙන්න නම් මතක් වෙන එකට මතක් වෙන එකක් පමණයි කියලා දකින්න ඕනේ. වැරදි දෙයක් මතක් වෙනවා නෙමෙයි. ඒක ඒක සිහි වෙන්න ඕනේ. ඒක සිහි වෙන එක අංගයනේ දැකලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ උනාගේ මතක් වෙනකොට ඒ දවස්වල අපි අර කිව්වේ ටීවී එකේ කවුරු හරි දේශනාවක් කරනවා. කවුරුත් එකක් ඉන්නවද? නෑ. අපි දන්නවා හේතු යෙදিলা ඒකේ තියෙන උපකරණ ක්‍රියාවලිය කරා ඒ ජීවිතේ වැඩපදාන දෙකක් වෙනවා. ඒක ඒකේ අනාත්මලද්ද ඒකේ සත්‍යයක් නෑ බුද්ධ වේද නෑ නේද? අනාත්මයි නේද? හේතු මිල සකස් වෙන්නේ විදුලිය ඕනේ. වැඩපදාන ඉදිරිපත් වෙනවා. ඒ රූපාණී දෙන හේතු ක්‍රියාකාරීත්වය කරා. අපිට යමක් මතක් වෙනවා. මේකේ උපකරණ ක්‍රියාවලිය කරා නෙවෙයි මතක් වෙන්නේ. අපිට යමක් මතක් වෙන්න උපකරණ ක්‍රියාවලියක් මේකත් වෙන්නේ නැද්ද? අරුද්දස්තු සම්බන්ධ නැද්ද? වර්ග රෝහල දස්තු කියලා මොලේ තියෙන මේ ඉන්ද්‍රියන් අවයවය ග්‍රන්ථි ඔය ඔක්කොම දායක වෙලා නොවේද යමක් මතක් වෙන්නේ යමක් මතක් වෙන්නේ ඔක්කොම දායක නැද්ද ආස්වාදවත් දායක නැද්ද ඔක්කොම ක්‍රියාකාන්ත හරහා නෑ මතක් වෙන්නේ හරකට බලන්නේ කොහොමද මේකට ශක්තිය ඕනේ ඒකටයි ආහාර උස්ස ක්‍රියා කරන්නේ දැන් මේක මේක එතකොට මේ උපකරණ ක්‍රියාවලියක් දායක වෙලා නොවේද අපිට අතීතේ මතක් වෙන්නේ මොන හෝ දෙයක් මතක් වෙන්නේ අපිට මතක් වෙනවා බර ක්‍රියාවලිය බලන්න. හොඳට බලන්න. මේ ක්‍රියාවලිය ගැන මොකක්වත් නැතුව ඵලයට අපි දැනෙනවා හේතු දකින්නේ. හේතු සමග ඵලයට එක්කෝ අනාත්මයි. එනම් මතක් වෙන කෙනෙකුත් නෑ මතක් කරන දෙයක් නෑ. අර ටීවී එකේ වගේ. මොකක්ද කතා කරන කවුරුන් නෑ. ඒ වගේ මතක් වෙන කෙනෙකුත් නෑ මතක් කරන දෙයක්ුත් නෑ. අර ක්‍රියාවලියක් කරහා ආස්වාද වැඩ කරනවා ආහාර දිරවනවා මෙහෙම කෙනාලවලවලව ක්‍රියාව වෙනවා මොළ ආදී අවයව. ඒ අත්දෙනේ අර පිළිවීම වෙන්නේ අපිට. ඒ පිළිවීම වෙන්නේ අපිට නෙවෙයි හිතකට. ඒකට තමයි අපි කියන්නේ මනෝ විඥානය. මේ තුන්ගේ සකස් වෙන බලය. වෙනකොට මට මතක් වෙනවා ඒ කියන ධනෙන් ඉවත් වෙනවා. නම් පස්ස නිරෝධය. පස්ස නිරෝධය. ඒ පස්ස නිරෝධය කියන්නේ වටේ අදහස ආ. එතන අවිද්‍යාව සමගමයි ඒ නිරෝධය කියන්නේ. ඒක තුන වැරදි පිළිගැනීමක් සමගමයි අර නිරෝධය වෙන්නේ. වෙනවා කියන ගණයට යන්නේ නැහැ ඒකකොට. ඔව් ඒ හේතු වලින් නෙවෙයි. හේතු වලින් නෙවෙයි සිහිම වෙන්නේ. මතක් වීමට. ඇයි මනස? මනස මතක් වෙන ධම්ම. පෙර කියන්නේ කියන්නේ මනස මනසට ධර්ම ප්‍රත්‍යේ මනෝ විඥානය හට ගන්නවා අපි හේතු වශයෙන් තමත් තවදුරටත් දන්නවා ආහාර හුස්ම ආදී මේ ඔක්කොම පියාගෙන ඕනේ මතක් වෙන්න. ප්‍රධාන වශයෙන් මේ දෙකයි විදේශනා වෙනවා. මනසට ධර්ම ප්‍රත්‍ය මනසට ධර්ම ප්‍රත්‍ය මනෝ විඥානය. පිළිදී මෙහෙම. ඒතකොට මනසේ මනසට ධර්ම ප්‍රත්‍ය කියනකොට මතක් වෙන්න හේතුවක් ඔය තිබිච්චේකනේ ධම්මකිතේ. අපිට හේතුවක් තිබුණේ අපි සත්පුරුෂ ආසු සංඥාවෙන් ජීවත් වෙනවා. අතහැරපු හේතුව තමයි ධම්ම දේවල් බවට පත් වුනේ. පැහැදිලිද? මම තමයි රැකියාව කරේ. මම තමයි විවාහ වුනේ. මම තමයි ගෙදර හිටියේ. මම තමයි ඉස්කෝලේ ගියේ. ඒක හත්මුදලා සංඥාවෙන් කීකල දේවල් අවිද්‍යාව සාඩකව කර්ම ගෞරවය පත් වුණානේ නැත් මතක් වෙන්නේ. ඒවත් ධර්ම කියන්නේ. එතකොට දේවල් නොවනේ හේතු දේව සම්පූර්ණේ මේ මට මේ හම්බෙන්නේ අහවලා කියන මතයකට හිතපත් වෙනවා. එතකොට මේ අහවලාය කියලා මතය ධර්ම ධර්ම තමයි. ඒ කියන්නේ ඒවට පැවැත්මක් දීලා තියෙනවා. දේවල්ය කියන අර්ථ සංඥාවක් දීලා තියෙනවා. නැගෙන්නේ නේ. එතකොට හේතු ඇති නිසායි ඵලයක් හටගන්නේ. හේතු ඇති නිසායි ඵලයක් හටගන්නේ කිව්වොත්. හේතුවයි ඵල වෙන්නේ නැගෙන්නේ. හේතුවක් ඇති නිසානේ. දැන් ඉස්කෝලේ යන කාලේ කියලා අපි කතා කරනකොට අපි කාලා ඉස්කෝලේ යන කාලේ හේතුවක් පැහැදිලිනවා නේ. හේතුවක් ඇති නිසා ගන්න මතක් වෙනවා. ඒක තමයි දේවල් කියන්නේ. ඒක ඒක දේවල් නෑ. ඒක දේවල් කරගත්තා. අවිද්‍යාවයි. ඒකක් කියව දුන්න. වර්තමාන සිදුවීම. අතීතයක් හම්බෙන්නේ නැහැ. ඒක ඔතන දේවල් නොකරගෙන අපි කොහොමද ලකින්නේ? ඒ මතක වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් අටගන්න සංස්කාරණ සංස්පාස. හේතුන්ගේ සාරස්වලේ පාස. එතකොට මේක අනාත්ම වෙන්න ඕනේ. ඒක අනාත්ම වෙන්න ඕනේ. රූපය සමාව වෙන්න ඕනේ. වේදනාව සංඥාව ආදී ස්කන්ධ ටික අනාත්ම වෙන්න ඕනේ. ඒ අනාත්මය තුල ආත්මවල නම් දෙයක් නෑ. අනාත්ම උනේ හේතුන්ගෙන් සකස් වෙච්ච බව එළිවීම තුල. එළිවීම තුල. එක එක විග්‍රහ කරන්න ඕනද එක ඉරතේ කොටස් 10කට කරුවත් ඉරටම නෙවෙයි. ඒ එක ඉරතේ කොටස් 10කට 15කට කරුවත් ඉරටම නෙවෙයි. දැන් මේ කොටස් ගොඩක්ද 14කට. 14න් මේ විවිධ මුත්‍ති. එතකොටේ විවිධ මුත්‍ති වගේ. 14 විතරයි. ඒ නිසා අපිට විවිධත්වයක් ඕනද? විවිධත්වය තුළ ඒකත්වේ නැද්ද? ත්‍රිවිධත්වය තුල කොටස් කරලා වෙන් කළාට ඒ සියල්ල තුල ඒ නැද්ද? කවු මැටි කොට. ඒ ඔක්කොම පහේ ආපු තේරු වලට ධාතු අතරේ සමාන. වර්ණ සමාන. ධාතු අතරේ ක්‍රියාකාරීත්වය තුළ එක වර්ණයක් එක සදානකට වෙනස් තව වර්ණ සදානන්නේ. ඒක ධාතුගේ විශේෂතාවය. ඒ ධාතුනානත්යේ සංඥානාත්මය. සමස්තයක් වශයෙන් ගත්තහම අපි දැන් මෙතෙන්ද පොදුවේ කියන්නේ මේ ධර්මතාවාව කියලා අපි අපි එක එකනකට කතාව දැනෙන්නේ. ශක්තියින බවයි ධර්මශාලාව. දැන් මෙතන ගෝචර රූපේ වෙන්නේ ඒ ධාතු දෙක දෙආකාරයෙන් සකස් වෙච්ච වලම තමයි. ඇහැටනේ. අපිට නිවිලක්යක් ඕනේ නැහැ. අපිට පොදුවේ බලන්න වෙයි. යමෙක් දිහා නොබලා කන්නාඩියට ඇල්ලුවා නම් කන්නාඩියේ යමෙක් යමෙක් ප්‍රතිබිම්බ කරනවා කියන එකක් නැහැ. කන්නාඩියේ පොදුවේ ප්‍රතිබිම්බ කරලා සමස්තයක් වගේ. නේද? ඒ වගේ ඇහි ප්‍රතිබිම්බ කරලා. මේකේ එතකොට ඒක අපි වෙන වෙන වශයෙන් දකින්නේ නැහැ. ඇහැට ගෝචර වෙන්නේ හේතුවයි. එතකොට ඇහ කනතහන විඥානය. මේ තුනේ එකතුවට කියනවා අපි ස්පර්ශය. එතකොට දැන් මෙතන මම ආරාමයේ ඉන්නවා කියන ආරාමයේ ඉන්නවා කියන මේ ස්පර්ශය හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් කියලා පැහැදිලි වෙන විදිහ. අපිට මෙහෙම එකක් නැති වෙන්න ඕනේ. ඒක සකස් වෙච්ච එකක්. හිතේ සකස් මනසේ සකස් වෙච්ච එකක්. ඒක එන්න රූපයට ඇරෙන්න ඕනේ. නේද? දාපතර ධර්මයෙන් ඒකේ එක අතහැරෙන්න අනිත්‍ය ආදිය ධාතුන්ගේ යථාභූතය තේරෙන්න ඕනේ. ඒකයි අර සූත්‍රයේ වෙන යථාභූතය දතියුතුයි. එනි යථාභූතය, රූප යථාභූතය, විඥාන යථාභූතය එක්කර්දේ ඉතලා මේතරු ඒවත් ඒවා ඒවත් සම්බන්ධනේ වෙන්න ඕනේ. ඒ ධාතුන්ගේ විෂමතාවයන් උඩ නාමස්ත්‍යක් තිබුණාද? ඒ නාමස්ත්‍යයට ඒකක්යක් තියෙනවා. වෙන්කල නැහැ කිව්වා. එකක් අනිකෙන් වෙන් කරන්න බැරි ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. පැහැදිලිද? දැන් පොළොව ගන්න මේ සේවාව. මේක ගන්න පොළොව බව. පොළවේ සාරයමයි මේක කියන්නේ. මේක සාරයමයි පොළොව වෙන්නේ. මේක දිලා කියන තමයි පොළොව හැදෙන්නේ. පොළොවේ අනිත් කියලා අන්පත් ප්‍රබල තමයි මෙන්න හැදෙන්නේ. මේ දෙකක් අපි දෙකක් කරන්නේ අපිනේ හිතන්නේ අපි. මේ දෙවෙනයි පොළොවේ නයි කියලා එවනේ හිතක් කරා අනේ දෙකක් වෙනවා. පොළොවේ මැටි කොටක් කරගෙන දැන් පොළොවේ උඩ මැටි කොට කියනවා නේ. පොළොවම නෙවෙයි ධර්මයේ උඩ. ඒ වගේ අපේ අපේ මේ ශරීර මේ මහ පොළොව ඒ සියල්ලම අපි ආපෝ තේජෝ ඒවට දෙන්නේ ඒවා ඒ සියල්ල තුළ ඒ ඇත ධාතු අතර. සියල්ලේ නෑත් නෙවෙයි. ක්‍රියාකාරී. ඔව්. අදුෂ්මාන ආචාර්යමත් ක්‍රියාවලියක් ඇත මේ විශ්වය තුළ. ඒ අදුෂ්මාන ආචාර්යමත් ක්‍රියාවලියේ අන්ත තමයි මේ අපි ටිකක්කට වෙනස් දෙයක් කියන්නේ. ඒ ක්‍රියාවලියේ ක්‍රියාවන අන්ත. උපරුක්කා පැනිරායි කොමකන සිත්තයි. තේරුණා? අදුෂ්මාන ආචාර්යමත් ක්‍රියාවලියක් ඇත. හතරම ධාතු ඒ ක්‍රියාවලියේ තිබෙන අන්ත වෙනවා. කල්දාරිකොලේ කුච්චකවම අපි කියන්නේ විනාශ වුණාද? අනුවිතුමයි නැගිටිනද දෙතේ. අර විනාශ වෙනකොට විනාශ කරන්නේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියට අවුලික තමයි පිච්චෙන්නේ. එතකොට දුමල් යන්නේ ඇති වුණා. ආදී ඉදනකොට නැති විනාශයක් නැහැ. වස්වතෙන් අලුතෙන් පිළි හිටියා. ඒ ක්‍රියාවලිය නිරන්තරව එකක් වෙනස් වෙනවා, තව එකක් නිමදවනවා. ක්‍රියාවලිය. ඒක නිය අදුෂ්ඨමාන ආශ්චර්යමත් ක්‍රියාවලිය. ඒක අදුෂ්ඨමානයි. ලකුණු විද්‍යාව. විඥානය කරනවා තමයි විඥානය කතා දැනගන්නකොට අසක්කත රූපයක්කත කියලා කොටස් කරලා විඥානය කොටස් කරපු මේ හේතු මොන එකකට තමයි පස්ස කියලා කියන්නේ. ඒ පස්ස කියන තර සකස් වෙච්චිනා. මේ එකක් නෑ. සකස් වෙච්ච ලෝකයකට අපි සැබෑවක් කියලා මේ රැවටෙන්නේ. හිතේ මනසේ සකස් වෙන ස්පර්ශ ලෝකයේ මේ අපි ලෝකෙ ඉන්න රැවටෙන්නේ. ඒක සකස් වෙච්ච එකක්. සකස් වෙච්ච එකක් බව හිවීම තුලම පෙරනොදි වීම හටගෙන නිරුද්ධ වෙනවා කියන එකක් වෙනවා එතන. ඇහැ කන ආදී ආයතන ප්‍රත්‍යය. එතකොට සියලු ලෝකෙ ජීවත් වෙනවද? ඒ වෙලාවේ සකස් වෙනවා. ඒ වෙලාවේ සකස් වෙනවා. සියලු ලෝකෙ ජීවත් වෙනවා. ඒ වෙලාවේ ඇහි සකස් වෙන ලෝකය. ඒ වෙලාවේ ආයතන වල සකස් වෙන දේ ලෝකය. ඒකයි ලෝකයයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි ඔබතුමයි කිව්වේ. මනසක් සහිත. ඉතින් මේවා මේ අපි ඈතට ගිහිල්ලා බෑ ආයෙ ගුණට එන්න ඕනේ. අපි මේ කෙලවර වුණාට ආයෙත් මේ ලෝකයේ ඇත කියන මතයට පෙරලෙන්න නොදී විතර විදර්ශනා වෙන්න ඕනේ. එහේ යථාභූතයේ මේ මේ මේ විදිහයි රූපේ යථාභූතේ මේ විදිහයි විඥාන යථාභූතේ මේ විදිහයි කියන වචන ස්පර්ශ වෙනවා නේද ඒ වගේ යථාභූතේ හේරි වෙන්න හේරි වෙන්න හේරි වෙන්න තමයි අර පංච උපාදානස්කන්ධයට ওই පංච උපාදානස්කන්ධේ කොටද අර ස්පර්ශ කරන්නේ ඕකේ පංච උපාදානස්කන්ධේ අපිට යනවා ගෙවිමට යනවා නේ මෙහෙම එකක් හේතු ගැනගත් වෙච්ච එකටයි මේ වෙනස ගන්න ඇලී බැඳී ඉන්නේ කියන එක දැකින්න දකින්න ඒක අපිට යනවා ඒක පවත්තන්නේ නැහැ. දක්කරෙන් නොදැන අපි මේක ලියා ගන්න. මේක ලියා ගන්න තනියම බැරි නිසාමයි බුදුරජාණන් වහන්සේ පාර වෙන්නේ. ඒ ලැබුණ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. හරි. සිතේම දනාම අවිරාමණීය නායකසාරලාන්ති මේ අවස්ථාවේ කාවක් සාකච්ඡාවක් ශ්‍රවණය කරලා ලබා වූ යප්‍රමාණ කුසල සම්පත්තියේ අපට නිසාම කියා දුන් උතුම් ගුරු දෙවියන් වහන්සේලාට අනුමෝදන් වේවා අභික්ෂිත වාසය කොට අවවාදී අදාළ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම සාසනය වෙනුවෙන් සැපෙමි සිටින සියලු ස්වාමීන් වහන්සේලාට නිරුක්ති රෝගී සුවයන් කරසේවා ඒ වගේම අපවහදා වඩාගත් දෙමෝපියන්ට බුදුරුන්ට වැඩි හිටියන්ට මේ උපසහත් අනුමෝදන් වේවා ඔබ හැම දිනාගේ පරිලෝකීය දෙමෝපියන්ට වැඩි හිටියන්ට අනුමෝදන් වේවා මේ හැම දිනාටම ප්‍රමාද නොවේ මේ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර සේවනයේ සලසේවා සද්ධර්මයේ ඇතුළටපත් වේවා සතර දුකින් මිදී උතුම් නිවන් අවබෝධය පිණිසම මේ තුන් ශක්තිය හේතු ආසනා වේවා ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය කාකාරවත්පත් ආදාතව මේ උතුම් සංඝදහම වැටෙහි සතර දුකින් මිදී ලබන උතුම් නිවනින් සැනසෙන්නටම හේතු ආසනා වේවා